ඒ කවුරු සාධනන්ත එක්කෝ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ද භාවනා ගැන කතා කරනවද ධර්ම දේශනාවක් අහනවද ධර්ම සාකච්ඡාවක් කරනවද สกูตเตอร์ එහෙනම් තියෙන දේ අපිට භාවනා ගැන කතා කරා. එහෙමද? එතකොට භාවනා කරන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද කියලා දැන් හැමෝම දන්නවද? මේකෙදි අපි මෙහෙම කියන භාවනා කරනවා කියලා මොනවා මහරි දෙයක් කෙරුවා කියලා ආශ්‍රක්ෂය වෙන්නේ නැහැ. අපි කරන්න හදන්නේ මොකද්ද කියන එක ගැන දැනුම නොවන තියෙන්න ඕනේ. මම ඒ ගැන හැමදාම මතක් කරලා තියෙනවා. මට තව අර කෙටි කාරණා ටිකක් තියෙනවා. ඒ ටික මතක් කළොත් හොඳයි කියලා හිතුණා. භාවනා කරන කෙනෙකුට ගොඩක් උපකාරයි කියලා. මොකද අපි මේ භාවනා කරනවා කියලා කරන හැම එකකින්ම මේ තියෙන්නේ මේ නාම රූප ධර්මයන් පිළිසිඳ දකින්න ditthi visuddhi ඇති කරගන්න තමයි මේ උත්සාහය. එතකොට ඒකද කරන්නේ ඇයි කියන කාරණාව අපිට තියෙන්න ඕනේ. අපි කියෝ මෙහෙම දැන් මොනවා හෝ භාවනාවක් අපි කරනවා නම් ඇයි මේ ටික කරන්නේ කියන මූලික හරය අපි ගාව තියෙන්න ඕනේ. අපි කියමු පෙලක් දැන් සසර ආපහු ඉපදුණු ජරා මරණ දුක වළක්වන්න බෑ ජරා මරණ දුකට අනිවාර්යෙන්පත් වෙනවාමයි කියලා දන්නවා එතකොට ඒ දුක ඇති වෙනවා ඉපදුනොත් ආපහු ඉපදෙනවා කොහොමද භවයේ තිබුණොත් අපේ ජීවිතෙන් අපි දකින්න ඕනේ භවය කියනකොට ඒකත් අපි හොඳට තේරුම් කරගන්න මම හැමදාම මතක් කරලා තියෙනවා දැන් භවය කියන එක අපේ ජීවිතෙන් හඳුනගන්නේ කොහොමද මේ අර්ථය අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ භවනා කරන හැම කෙනෙකුටම නැතිනම් තේරුමක් නැහැ. භවය කියන එක අපේ ජීවිතෙන් හඳුනගන්න දැනගන්න ක්‍රමයක් තියෙනවා. මොකද භව Nirodhe දැක දැක ධහමක යෙදෙන්න ඕනේ. භව Nirodhe නිවන. එතකොට භවයේ තියෙනවා නම් එතන නිවන නැහැ. නිවන තියෙනවා නම් භවය නැහැ. එතකොට භවයේ තිබුණු જાතිය වෙනවමයි જાතිය වුණු ජරා මරණ ඇති වෙනවමයි කියන දැක්මක් Tamanට තියෙන වචන නෙමෙයි. Tamanගේ ජීවිතේ තමන්ගේ ඒ මානසික මට්ටම දැක දැක මේ ස්වභාවය මගේ මනස තුල තියෙනවා නම් ඉපදීම හිස් නැහැ. ඉපදීම හිස් නැත්නම් ජරා මරණ දුක හිස් නැහැ කියන දැක්ම තියෙනවා. භවය කියන එකට මම මතක් කරුවා මොකද්ද? භවය කියන තයෝ භව කියලා කාම භව, රූප භව, අරූප භවය. එතකොට ඒකෙදි දැන් අපිට හම්බ වෙන්නේ කාම භවය. මේ මට්ටම අතහැරනකොට තමයි රූප භවය. රූප භවය අතහැරනකොට තමයි අරූප භවය. එතකොට මේ භවය හඳුනා ගන්න කාරණාවක් තමයි මම කිව්වේ දැන් අපි එක තැනක ඉඳගෙන හිටියොත් මෙහෙම හිටියට මේ මුළු ලෝකයක්ම ඇති බවට අපි ගාව හැඟීමක් තියෙනව නේද? දැන් අපි ඇස් දෙක වැහගත්තත් ඇහැට පේන්නේ නමුත් දිවසකට පෙනෙනවා වගේ මේ වටපිටාවම තියනවා ඉන්නවා වගේ තේරෙනවා මෙන්න මේක තමයි භවය කියලා කියන්නේ. එතකොට දැන් අපිට ගෙවල් දොරවල් තියෙනවා අපේ ඥාති හිතේසින් තියෙනවා ගම් රටවල් තියෙනවා කියන හැඟීමක් අපිට තියෙනවානේ. එතකොට මේ ලෝකයක් තියෙන හින්දා තියෙනවා කියලා අපිට තේරෙනවා නෙමෙයි. මොකද දැන් අපිට තේරෙන්නේ දැන් අපිට ඇස් දෙකට පේනවද? නැහැ. දැන් අපිට අපේ ගෙදර ගෙවල් දොරවල් පේනවද? ආ පේනවනම් බලන්න දැන් ගෙදර කවුද ඇවිල්ලා තියෙන්නේ දැන් මොකද වෙන්නේ කියලා. නමුත් ගෙවල් දොරවල් අපේ තියෙනවා. ගම් නගරවල් තියෙනවා. ඥාතිතේසින් ඉන්නවා කියන හැඟීමක් අපිට තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ චේතනා බහුව. ඒ කියන්නේ අපි ගාව තියෙන චේතනා සිතුවිලි වලට තමයි මේ භවය ඇති ඇති වෙලා තියෙන්නේ. හිතේ හිතේම හැපිලා පවතින සියුම් විතර්ක තමයි ඔය භවය කියලා කියන්නේ. ඒ කියන්නේ මොනවා හරි දෙකක් දෙයක් දැක්කට පස්සේ දැකපු දේ තාම තියනවා කියන හැඟීමක් අපි ගාව පෙන්නනවා ඇති කරනවා. දැකුම දකින දේ දැකීමෙන් පස්සේ ඉවරයි නිරුද්ධ වෙනවා කියන එකක් පෙන්වන්නේ නැහැ. දකින දේ ඇති බවට අපේ මනසේ හැපිලා හිටිනවා. අහුවොත් දෙයක් අහපු දේ ඇති බවට අපේ මනසේ. එතකොට මොනවා හරි ගඳ සුවඳක් ආග්‍රහණය කළොත් මෙන්න මෙහෙම ගන්ධයක් තියෙනවා කියන මට්ටම. රසයක් ලැබුවොත් මෙන්න මෙහෙම රසයක් තියෙනවා කියන. ඉපද නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත අරමුණු වල ඉපද නිරුද්ධ වෙන ස්වභාවය පෙන්වන්නේ නැතුව ඉපිද පවතින ස්වභාවයක් පෙන්වන ගතිය දකින්ද මෙන්න මේකට තමයි භවය කියලා කියන්නේ. ඔන්න ওই ගතිය තිබුණොත් ওই ගතිය තිබුණොත් අනිවාර්යෙන්ම ජාතිය කියන එක වෙනවමයි. දැන් ওই තියනවා තියනවා කියන මොනවාම හරි දෙයකට අපි යම්සේ මතක් වෙලා එක ගණ්ඩ යනවද නැගිටලා ඒ දේ කරන්න යනවද ඒ වගේම මරලා සම්මොහොතෙදිත් ওই තියනවා තියනවා කියන දේවල් වලින් එකක් සිහි කළා ඒක ගණ්ඩ ගියා ගියාම තමයි යාපහු රූපයකට කොට එතකොට අපිට හොඳට තේරෙන්න ඕනේ භවයේ තිබුණොත් ඉපදීම කියන එක නවත්තන්න බෑ කියලා. හොඳට මතක තියෙන්න ඕනේ. එතකොට භවය කියන එක ගැන පැහැදිලිද? මොකද ඒකයි භවයේ කොටස් දෙකයි කර්ම භවය, උප්පත්ති භවය කියලා. උප්පත්ති භවය කියලා කියන්නේ කර්ම භවය කියලා කියන්නේ තමන් තුලම ඉපදිලා තමන් තුලම හැපිලා බාහිර යමක් ඇති බව හදලා තියෙනවා. මේක තමයි අපේ කර්ම භවය කියන්නේ. උප්පත්ති භවය කියලා කියන්නේ ගිහාමත් හරියට එහෙම දෙයක් ඇති බවටම පේනවා. දැන් gedara තියනවා කියලා අපිට හිතෙනවා. අපිට හිතෙන්නේ අපිට අපිට හිතෙන්නේ අපි ගහවේ ගතිය තියෙන්නේ. අපේ හිතේ හැඟීම තියෙන්නේ. නමුත් අපි මේ භවය හඳුනන්නේ නැති නිසා මේ තමයි කර්ම භවය මේ කර්ම ඒ ලක්ෂණය කියලා දන්නේ ඒක නොදන්නාකම නිසාම ජාතිය ඒ හින්දාම භව නිරෝධය නොදන්නාකම නිසාම අපි මොකද කරන්නේ ඒ තියනවා කියන හැඟීමෙන් යුක්ත સિદ્ધාන්තය නැත්තම් gedara තියනවා කියන ස්වභාවය හොයාගෙන යනවා විඥානේ බැස ගන්න. එතකොට මොකද කරන්නේ ආපහු ධාතුව තුලත් ඒ විදිහටම අපිට හැඩතල මැබිලා පේනවා. ඕන එතකොට දැන් ආයේ උප්පත්ති භවය. ආපහු අපි එතනින් එන්නේ අපි දැකපු දේ තියෙනවා කියන එක. ආයෙත් අපේ හිතේ තමයි ඒ ස්වභාවය තියෙන්නේ. ඒක දැන් හිතේ තියෙන ගතියටම බාහිරනුත් හම්බ වෙන නිසා බාහිරින් හම්බ වෙන ගතියම හිතේ තියෙන නිසා අපිට හිතෙන්නේ තියෙන දෙයක් ගැන දැනුමකින් ඉන්නවා අපි දන්න දේ තියෙනවා කියන තැනකින්. නමුත් මෙතනදි තියෙන්නේ මේ කර්ම භවය සහ උප්පත්ති භවය කියන ධර්මතාවය. කර්ම භවයේ Nirodhe නැති වුනහම ජාතිය. ජාති Nirodhe නොදන්නකොට ආයේ කර්මය. මේ දෙපැත්තට තියෙන්නේ. එතකොට මෙතනදී අපි නිවන් දකින්න මේ දුක නැති කරගන්න උත්සාහවත් වෙන අපිට කුමන හෝ පරයයකින් ක්‍රමයකින් මේ දර්ශනය තියෙන්න ඕන කියන එක මම මතක් කරන්නේ ඒකෙදි ඒ විදිහට භවය කියන එක ජීවිතෙන් හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන මේ භවයේ තිබුණු තිපදීම වෙනවමයි කියන නෝනේ ඇති වෙන්න ඕනේ. එතකොට භවය කියනකොට ඉපද නිරුද්ධ වෙන නිරුද්ධ වෙච්ච දේවල් ඇති බවට තමන්ගේ මනස තුල පිහිටලා තියෙන මට්ටම දකින්න. ඊට පස්සේ භවයට හේතුව මොකද්ද? උපාදානයි. අපිට ඉපද නිරුද්ධ වෙන දේවල් දැකපු අහපු දේවල් ඇති බවට හිටින්නේ ඇයි? ඔනෝය ඕ භවයේ නැති භවයට හේතුවක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ මේ අපි එක තැනක හිටියත් මේ හැම දෙයක්ම ඇති බවට අපේ මනස තුල මෙහෙම ගතියක් ඇති වෙන්න මොන හරි හේතුවක් තියෙන්න එපා. ඒ ඇති වෙන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද? උපාදානයි. දකිනහන අරමුණු තදින් නැඹුරු වෙලා ඒ දේවල් ඇත්තම වෙලා පාවිච්චි කළොත් පරිහරණය කළොත් ඒකේ තියෙන ආදීනව තමයි ඒක අතහැරුණත් මනසේ ආපහු හැපිලා හිටිනවා. ඔය උපාදානයේ තියෙන බය වෙන මුකුත් නෙවෙයි භවය ඇති වෙන එක. මෙහෙම දේවල් තියෙනවා කියන හැඟීම මතකේ අපේ මනස තුල නැති වෙන්නේ ඒකදී. දැන් අපි නගරයකට ගියොත් කොහේ ගමනක් ගියොත් සමහර දේවල් අපි ඒ වෙලාවේ දකින්න පුළුවන්. දැක්කට චුට්ටක්වත් මතක නෑ අපව සිහි කරන්නවත් නේද? ඇයි සමහර එහෙම මතක නැති වෙන්න සමහර ඒවා හොඳට ආපහු හොයාගෙන යන්න පුළුවන් විදිහට මතක හිටින්න හේතුව අර යම් යම් දේවල් අපේ හිතින් ගරු කරලා අල්ලගත්තා නම් ප්‍රධාන තැනක් දීලා අල්ලගත්තා නම් හිත මෙහෙවලා ඒ තුල හැසිරුණා නම් අන්න බලන්න මේ හැම එකක්ම අපිට හොඳට මතකට හිරලා ඇති. තේරෙනවා නේද? එතකොට ඒකයි අපි දැනගෙන තියෙන්න ඕනේ භවයට හේතුව අපේ මනස තුල මෙහෙම ගතියක් ඇති වෙන්න හේතුව මොකද්ද? උපාදානය කියලා. එතකොට උපාදානය කියනකොට අපි දැනගන්න ඕනේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති සතුටු වෙනවා නම් සතුටු බව කියයි නම් එහෙම නැත්නම් බැසගෙන සිටිනා මොනවද අපි කියමු අපි යම් රූපයක් දකිනකොට දකින රූපේ සතුටු වෙනවා නම් ඒකේ ಗುಣ කියයි නම් කටිම කියන්න ඕනේ ಗುಣ ස්වභාවයක් අපිට හිතෙනවා නම් එහෙමත් නැත්නම් අජ්ජෝසාය තිට්ඨති. අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ බැසගෙන පවතින. ඊට නැඹුරු වෙලා හෝ පවතින. අන්න එතකොට ඒ ස්වභාවයට කියනවා මොකද්ද? උපාදාන. එතකොට උපාදානය කියන්නේ මෙන්න මේ විදිහට අභිනන්දති අභිවදති ආජ්ජෝසාය තිට්ඨති කියනකොට මෙන්න මේ මට්ටමට කියනවා එයා සතුටු වෙනවා නන්දි. එයා සතුටින් මේක ඉන්නේ. නන්දිය කියලා කියන්නේ උපාදානය. ඒකමයි උපාදානය කියලා කියන්නේ. එතකොට කෙටියෙන් ගන්න ඕනේ පෙනෙන අරමුණක සතුටු වෙනවනම් හෝ ඒ තුල නැඹුරු වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම මේ තමයි උපාදාන වෙලා ඉන්නවා දැඩිව අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ එහෙම හිටියොත් තියෙන වැරද්ද තමයි අපි ඒ අරමුණ දැකලා අහකට ගියත් දැකපු දේ තියෙනවා කියන හැඟීම අපේ මනසේ හිටිනවා. එහෙම තිබුණොත් එතන ඇති වැරද්ද තමයි මොකද්ද? ආපහු හොයාගෙන යන්න පුළුවන්. මේ ජීවිතේම හොයාගෙන යන්න පුළුවන්. ඔය හොයාගෙන යෑමමයි මේ ජීවිතේ පෙර ජීවිත කතාවක් නෑ. මේ විඥානයගේ ස්වභාවය තමයි ආපහු ඒ දෙයට යන්න පුළුවන්. එතකොට එහෙම ආපහු වේදේ හොයාගෙන යන්න පුළුවන් ගතිය ඇතිතාක් මේ විඥානේ ආපහු මේ වගේ රූපයකට බැස ගන්නවමයි. ඒ කියන්නේ ආයෙත් ඉපදෙනවමයි. ඉපදුණු ජරා මරණ දුක එනවමයි කියලා දුක එන හැටි දුක්ඛ සමුදය ගැන දුක ඇතිවීම ගැන නුවණ තියෙන්න ඕනේ. ඉතින් මේ පේන අරමුණේ ඇහැට යම් රූපයක් පෙනෙනකොට පෙනෙන අරමුණේ ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඊට නැඹුරු වෙන්නේ නැතුව මනස පවත්වා ගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ අපි පේන අරමුණේ උපාදාන සහිතව ඉන්නවා නෙමෙයි. එහෙම වුණොත් තියෙන වාසිය තමයි යම් අරමුණක් දැකලා පැත්තකට ගියාම දැකපු දේ ඇති බවට මනස හිටින්නේ නැහැ. දැකපු දේ දැක්කා දැකීමෙන් පස්සේ ඉවර වෙනවා කියන තැනට එනවා. කියන දැක්මක් තියෙනවා. තාම අපිට වෙන්නේ නැහැ. නමුත් ඒ දැක්ම තියෙන්න ඕනේ. මේ දර්ශනේ තියෙන්න ඕනේ. ඒ ඔස්සේ තමයි ඊට පස්සේ යන්න අපිට තියෙන්නේ. තාම අපිට වෙන සිද්ධියක් ගැන නෙමෙයි මෙහෙම දැන් චුට්ටක් බැලුවා කියලා දකපු දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියන එක එළඹ සිටිනවා නෙමෙයි. යම් දවසකදී වෙන්නේ මේ සිද්ධියයි කියන දර්ශනේ තියෙන්න ඕනේ. එහෙම දකින අරමුණේ උපාදානව පෙනෙන අරමුණේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව ඉන්න පුළුවන්කම තිබුණොත් එතකොට ඒකේ උඩටම තියෙන හිතවල තිබුණොත් ඒ මට්ටම හැදුනොත් ඒකේ තියෙන වාසිය තමයි දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි නිරුද්ධ වුණා කියන ගතිය මනස තුල රැඳෙනවා දැකපු දේ තියනවා කියලා සිහි කරන්න පුළුවන් කමක් නැහැ නැති මට්ටමකට එනවා එහෙම වුණොත් ආපහු හොයාගෙන යන්න බෑ. එහෙම වුණොත් මේ විඥාණයට නැවත ගමනක් නැහැ. ඉපදීමක් නැහැ. එහෙම වුණොත් ජරා මරණ දුක නිරුද්ධ වෙනව නේද? කියලා දුක දුක්ඛ මේ Nirodhayat දෙක දුක්ඛ සමුදයත් Nirodhayat දෙක දැනගෙන තියෙනවා. මෙන්න මේ වගේ මේ චතුරාර්ය සත්‍යමයි වෙන පරයයක මම මේ කියන්නේ. ඔය ටික අපි ගාව තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා එතකොට ඇහින් බලන රූපයක් ඇහින් රූපයක් බලනකොට ඒ ආරම්භය ඇලිලා බැඳිලා ගැටිලා පරිහරණය කළොත් වෙන්නේ මොකද්ද ජරා මරණ දුක එනවාමයි කියන එක වළක්වන්න බෑමයි කියන එක දන්නවා. එතකොට පෙනෙන දේ පෙනෙන රූපය ආරම්භය ඊට නැඹුරු වෙලා පවතින මනසක් නොතිබුණොත් මේ දුකෙන් මිදෙන්න පුළුවන් එකම මඟ ඕකයි කියලා දැනගෙන තියෙනවා. දැන් ඔන්න ඔය වගේ දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. තිබුණාම තියෙන නිසයි දැන් භාවනා කරනවා කියලා කියන්නේ මේ පේන අරමුණ තුල ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට උපාය කරනවා ඒක සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් පේනවා කියන අරමුණේ ඇත්ත දකිනවා එක එකක් උපායක්. පේනවා කියන අරමුණට නැඹුරු වෙන්නේ නැතුව තමන් තුල සිහිය පවත්වාගෙන ඉන්නවා ඒක තව උපායක්. මෙන්න මේ වගේ උපාය කරන්නේ ඒ වගේ ඥාන දර්ශනයකින් ආපු නුවණකින් වෙන්න ඕනේ. දැන් අපි කියමු අපි මොන හරි භාවනාවක් කරනවා. බුදු ගුණ භාවනාව නැත්තම් අසුබය මෛත්‍රිය වගේ භාවනාවක් කරනවා කියන්නකෝ. දැන් ඇයි මේ භාවනාවක් කරන්න කියලා ඇහුවොත් කවුරු හරි අපි කියනවා නිවන් දකින්න කියලා. කොහොමද ඔය භාවනාව කළා නිවන් දකින්නේ කියලා ඇහුවොත් ඒකට දහමෙන් යුක්ත සපයා කියන්න අපි ඊගාව දැනුම තියෙන්න ඕන ඥාන දර්ශනයක් තියෙන්න ඕන. මේකෙන් වෙන්නේ නැතිනම් වචන අපිට ඕනේ තරම් කියන්න පුළුවන්. අපි යනවා හඳට කියලා කියන්න බැයිද? පුළුවන්. කොහොමද යන්නේ කියලා කිව්වොත් අන්න එතකොට ඒක ඔප්පු වෙන විදිහට සකසා කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. යන වාහනයක් එයාට පිළිගන්න පුළුවන් විදිහට යන්නේ කරත්තකින් කිව්වොත් හරියයිද? දන්නවා මේක වචනයක් විතරයි කියලා. ඒ වගේ මේ කරන්නේ මොකටද මේ නිවන් දකින්න. එතකොට නිවන් දකින්න මෙහෙම කරන්නේ කොහොමද කියනකොට ඔන්න ඔය වගේ ඥාන දර්ශනයක් අපි ගාව තියෙනවා. මේක මේ හැමදාම කතා කරන පෙළ නෙමෙයි මම මේ කියන්නේ. අපි හැම කෙනාටම ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ නැතිනම් මම ඕගලන්ට භාවනා කරන්න කියලා කිව්වොත් ඔගොල්ලෝ භාවනා කරයි. මෙන්න මෙහෙම බුදු ගුණ වඩන්න මේ විදියට අසුභ භාවනාව කරන්න මේ විදියට මරණානුසති භාවනාව කරන්න කියලා මට භාවනා කමටහනක් කියලා දුන්නේ නැහැ. ඕගොල්ලෝ කරයි. හැබැයි රහත් වෙන්නේ මං. ඇයි? ඒ මං කියන විදිහට නම් ඕගොල්ලෝ කරන්නේ මං ගාවනේ ඥාන දර්ශනය තියෙන. ඕගොල්ලෝ කරන එකෙන් මොහ දියුණු වෙන්නේ මගේ නුවණනේ. ඇයි මං ගාවයි තියෙන්නේ මේක කෙරුවාම මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා මං ගාව අදහස් තියාගෙන ඕගොල්ලන්ට කමටහන් දුන්නාම ඕගොල්ලෝ කරන කරන දේ කෙනෙක්ව මේ අපි කියමු තමන්ගේ කුඹුරේ හෝ වත්තේ හෝ කෙනෙක්ව පඩි දීලා වැඩකට දැම්මුත් එයා කරන කරන දේෙන් තමන්ගේ වත්ත නෙමෙයිද වැඩි දියුණු වෙන්නේ. එයා කෙරුවට මොකද තමන් ඒකට මිල දීලා නැතින අරගෙන ඉන්න කරන් ඒ වගේ. මගේ ඥාන දර්ශනයකට ඕගොල්ලෝ භාවනා කළොත් කවුද රහත් වෙන්න වෙන්නේ? මම ඇයි මොකද මේ ඕගොල්ලෝ කලාට ඥාන දර්ශනේ තියන්නේ මගේ. නමුත් මෙතෙන්දි වෙන්න ඕනේ එක නෙමෙයි. අපි ගාව තියෙන ඥාන දර්ශනයකටයි අපි භවනා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට කළාමයි අපි ඒකාන්තයෙන් නිවන් දකින්නේ. සසර දුකෙන් මිදෙන්නේ. කියන නුවණ අපි ගාව ඉස්සෙල්ලා තියෙන්න මොනවාම හරි දෙයක් කරන්න ඉක්මව වෙන්න නෙමෙයි යෝනේ. මේ කරන්න ඕනේ මොකද්ද කරන්නේ කොහොමද කියන කාරණාව ඉස්සෙල්ලා හොඳට එල්ලි පෙල්ලි කරගන්න. හැමදාමත් මතක් කරන්න ඒක. හැමදාම අනුන්ගේ අතේ එල්ලිලාම යන්න විදිහට ඉන්න එපා. අපි තනියම නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ දර්ශනයක් වෙච්ච දවසටයි අපි දුකෙන් මිදෙන්නේ. අනුන්ගේ දර්ශනයකට භවනා කෙරුවට අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. පුඤ්ඤාභිසංකාරයක් සිද්ධ වෙයි. අපිට පිනක් සිද්ධ වෙයි. ඒ විදිහට භවනාවක් කළාම පිනක් සිද්ධ වෙයි. නමුත් ආශ්‍රයක් ඡය වෙන්නේ නැහැ අපිට. මොකද එහෙම නුවණක් අපිට නැති නිසා. ඒ නිසා භාවනා කරන්න කියලා මම හරි කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වොත් කිව්ව පළියට අපි කළ වැඩක් නැහැ. අපි ගාව දැක්මක් ඇති වෙන්න ඕනේ මේ දේ ඇයි අපි කරන්නේ. මේක කළාම මේ විදිහට වෙනවා. ඒ දේ කළාම මේ විදිහට වෙනවා කියලා. එතකොට දැන් අපි බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රිය වගේ භාවනා ටිකක් ගන්න කියලා දුන්නොත් මේකෙන් Taman දැනගන්න ඕනේ මේ කරන්නේ දැන් මෙන්න මේ ටිකයි කියන එක. ওই ටික ඔක්කොම සමතකමට. අපි දන්නවා අපි ඉගෙනගෙන තියනවා දකින්න අහන දැනෙන මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරනකොට ස්පර්ශ ආයතන 6 ඇලීම් ගැටීම් දෙක ඇති වෙන විදිහට පරිහරණය කළොත් ඒකමයි උපාදාන සහිතව ඉන්නවා කියලා කියන්නේ. එහෙම වුණොත් මොකද කරන්නේ? ඒ අරමුණු පරිහරණය කළ අවසන් වෙනකොටම ඒක ආපහු මනසේ හැපිලා හිටිනවා, භවය හැදෙනවා. භවය හැදුණු ජාති ඇතිවලා ජරා මරණ ඇති වෙනවමයි. එහෙනම් මේ ජරා මරණ දුක නැති වෙන්න නම් උපාදාන නොවන විදිහට පරිහරණය කරන්න ඕනේ. නමුත් ඒ උපාදානය ඒ උපාදානය ඇති නොවන විදිහට උපාදානය ඇති නොවන විදිහට අරමුණක් ගන්න තාම ඥාන දර්ශනය ගෙනියන්න දක්ෂ මදි බෑ ඒ හින්දා මේ සිහිය අප තමන් තුල සිහිය තබාගෙන නුහන වැඩෙනකම් මේ උපායක් කරනවා ඒ කියන්නේ දැන් අපි මම අර මතක් කරන්නේ කටු තියෙන කැලේක අපිට යන්න ඕනේ වුණාම කටු ඇනෙන්නේ නැතුව යන්න ඕනේ වුණොත් අපි මොකද කරන්නේ මුළු කැලේම තියෙන කටු ටික ලෑලි කැලි ටික කරි ලී කැලි ටික කරි තහඩු ටික කරි දාලා වහලා යනවා. එතකොට කටු ඇනෙන්නේ නමුත් ඒක ලේසි නෑ නෑ මුළු කැලේක තියෙන කටු ටික වහන්න බෑනේ අපිට. ඒ හින්දා අපි උපායක් කරගන්නවා අපේ කකුල් දෙක වහගෙන යනවා. දැන් ওই කාරණා දෙකෙම එකම කෘත්‍ය වෙනවනේ. ඒ වගේ පෙනෙන ඇහෙන හැම අරමුණක් ගානෙම ඇලීම් ගැටීම් දෙකටපත් නොවන ඥාන දර්ශනයකින් යන්න අපිට අමාරුයි තාම. හැම අරමුණක් ගානෙම අනිත්‍ය බල බල දුක් බල බල හටගෙන නිරුද්ධ වෙන සිද්ධියට නුවණ තියාගෙන යන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා අපි උපායක් කරනවා මේ දේවල් වල එහෙම නුවණක් තිබුණොත් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තේ. නමුත් එහෙම බැරි නිසා අපි තුල සිහිය තබාගෙන සිහිය පිහිටුවාගෙන මේව පරිහරණය කරනවා දැන්. දැන් ඒ දේවල් වලට මූණ දීලම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇත්ත ඇති හැටි බලලත් බේරෙන්න පුළුවන්. ඒ දේවල් වලට මූණ දීලම බේරෙන්න බැයි නම් ඒ දේවල් වලට ඒ අරමුණු වලට යොමු නොවි තමා තුල සීය පිහිටුවාගෙන නුවණින් යුක්තව මේව පරිහරණය කළා තැලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නේද? එතකොට දැන් යම් කිසි කෙනෙක් බුදු ගුණ අසුබේ මරණය ආදී කමඨහනක් වඩනවා කියලා කියන්නේ හරියට සෙරප්පු දෙකක් දාගෙන කැලේ යනවා වගේ එකක් මෙයා කරන්න මේ ටිකේදී. ඒ කියන්නේ මේ බාහිර අරමුණු වල නහමක් රාග දේශ මොහ ඇති වේවා කියලා. කියන රාග දේශ මොහ ඇති වෙන්න දෙන්නේ නෑ මම. කියන අකුසල උපං අකුසල ධර්ම දුරු කළ නූපං අකුසල ධර්ම නූපදීීමේ උත්සාහයයි මෙයාගේ මේ තියෙන්නේ. ඇයි සිහිය නැතු වුණොත් නුවණ නැති වුණොත් මේ අරමුණු වල ඇලීම් ගැටීම් දෙක ඇති වෙනවා ඇති වුණොත් මේ භවය හිටිනවා ඒ නිසා ජරා මරණ දුක එනවා කියලා දන්න නිසා එයාට ඕනේ දැන් හැම වෙලාවෙම ලෝක ජීවත් වෙන්නත් ඕනනේ හැම වෙලාවෙම ඇස් දෙක වහගෙනම හිටියාකිද අපිට භාවනා කරනවා කියලා නෑ මොකද අපි සසරට අහු වෙන්නේ ඇස් දෙක වහගෙන එකතන ඉන්නකොට නෙමෙයි ජීවිතේ පරිහරණය කරනකොට එතකොට එහෙනම් මේ පරිහරණය කරන අරමුණු වල ඇලියෙන් ගැටින් දෙක ඇති නොවන විදිහට පරිහරණය කරන්නත් ඕනේ. ඒ මොනොත් තමයි බේරෙන්නේ කියලා අහලා තියෙනවා දැන්. අපේ ඥාන දර්ශනයක් තියෙනවා. නමුත් ඒක ඒ අරමුණු වල ඇත්ත ඇති හැටි දැකලම උපේක්ෂා වෙන්න තාම නුවණක් නැති නිසා කෙනෙක් උපායක් කරගන්නවා තමා තුළ චිත්ත සමතය ඇති වෙන ඥාන දර්ශන චිත්ත සමතය ඇති වෙන කමඨහනකට හිත තබමින් මෙන්න මේ රාග දේශ මොහ ඇති වෙන අරමුණු වල ඇලෙන ගතිය නතර කරනවා මේකෙනුත් වෙන්නේ මොකද්ද මේ උපාදානය අඩු වෙන එක ඊට පස්සේ ටික ටික ටික ටික ටික ටික මේ ස්වභාවය වෙනවා කෙනෙක් සමත භාවනාවක් කරනවා නම් ඒකෙද ස්වභාවය ඒකයි විදර්ශනා කරනවා නම් විදර්ශනා කරන එකේද ස්වභාවය ඒකයි අන්තිමට අපි සමත භාවනාවක් වේවා විදර්ශනා භාවනාවක් වේවා කරනවා කියලා අන්තිමට කළා තියෙන්නේ මොකද්ද මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරද්දී ඒ ධර්මයන්ගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් හදාගන්නයි උත්සාහවත් වෙලා තියෙන්නේ. ඇයි ඒ ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් හදාගන්න උත්සාහවත් උනේ Tamanට ඥාන දර්ශනේ තියෙන්න ඕනේ. ඇලෙන ගැටෙන මට්ටමක ඒවැ බැඳිලා පවතින මට්ටමක් තිබුණොත් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ භවයේ පිහිටනෝමයි කියලා. ඔය භවය කිව්වට ඒ වචන තමන් හොඳට හුරු කරගන්න ඕන තමන්ගේ මනසට. ඒ කියන්නේ දකින දෙයට අපි මෙහෙම කියමු දැන් ඇලින් ගැටින් දෙක කියනකොට මෙහෙම සිද්ධියකින් දකින්න ඕන. දැන් අපි දකින්නේ ටිකක් ඒක රළුව. ඒ කියන්නේ පෙනෙන දේ තුල යම් යම් දේවල් වලට කැමති වුණොත් තමයි ඇලීම කියලා අපි හිතන්නේ. අකමැති වුණොත් ගැටීම කියලා හිතන්නේ. නමුත් අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ පෙනෙන අරමුණට නැඹුරු වෙලා පවතින එකම පෙනෙන අරමුණ ඇලිලා. දැන් මේ අරමුණට දැසගෙන පවතින එකම ගන්න අරමුණට නැඹුරු වෙලා පවතින සිද්ධිය තුලම තියෙනවා මේ අරමුණු වල බැඳිලායි අපි පරිහරණය කරන්න කියලා. එතකොට තියෙන ලක්ෂණය තමයි උපාදාන සහිත අරමුණේ ලක්ෂණය අපිට හොඳට හොයාගත්ත හැකි ඒ හැම එකකම භවයේ හිටිනවා. ඒ කියන්නේ දැකලා පැත්තකට ගියත් දැකපු දේ තියෙනවා. ඇහිලා පැත්තකට ගියත් අහපු දේ තියෙනවා. කියන වට්ටම හිටි. එතකොට මෙන්න මේ නිසයි මෙන්න මේ නිසයි අපි භාවනා කරනවා නම් අපිට භාවනා කරන්න කියලා මෙන්න මේ දර්ශනයක් දැනගෙන ඒ දර්ශනයට උපකාරී විදියට නැත්නම් ඒ දර්ශනය පිරෙන විදියට වර්තමානයේ සිහිනුවන පවත්තන්න ඕනේ. දැන් ඒකයි සතිපට්ඨාන සූත්‍රය උනත් ගත්තාම පෙන්වන්නේ ඕකට හැබැයි ක්‍රමෝපායන් කීපයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ලෝභ දෝෂ දෙක හික්මවන්න. හික්මෙන්න. එතකොට හික්මෙනවා නැත්තම් විනය කියනකොට ගත්තාම ඒක කාරණා 10ක් තියෙනවා. විනය කියන එක දෙකට බෙදනවා. හරියට මේ භවනාව කියන එක වෙන්න ඕනේ ඔන්න ඔය විනය විනය කියන කාරණාව තුල තමයි මේ භවනාව කියන එක අන්තිමට තියෙන්නේ. ඒ කියන්නේ විනය කියන එක කොටස් දෙකකට බෙදෙනවා පහ සංවර විනය සහ පහන විනය කියලා. ඊට පස්සේ ඒ සංවර විනය කියන එක බෙදනවා අපහු කොටස් පහකට පහන විනය කියන එක බෙදනවා කොටස් පහකට විනය කියන එක බෙදනවා කොටස් කීයකටද දෙකකට බෙදනවා මොකද්ද දෙක සංවර විනය පහන විනය සංවර විනය කොටස් කීයකට බෙදනවද පහකට මොකද්ද පහ දන්නව නේද සීල සංවරය සති සංවරය කාන්ති සංවරය ඥාන සංවරය විරිය සංවරය කියලා සංවරය කොටස් පහකට බෙදෙනවා ඈ හතරද කිව්වේ සීල සංවරය ඊට පස්සේ සති සංවරය කාන්ති සංවරය ඥාන සංවරය විරිය සංවරය කියලා පහක් කිව්වනේ ඈ කිව්ව කිව්ව මම ඊට පස්සේ විනය තියෙනවා ඊට පස්සේ පහන විනය තියෙනවා කොටස් පහකට මේ තදංග ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය සමුච්ඡේදන ප්‍රහාණය පටිපස්සද්ධි ප්‍රහාණය නිස්සරණ ප්‍රහාණය කියලා පහයි. ඔන්න ඔය ධර්මතා 10 උදව් කරගෙන තමයි ලෝභ දේශ දෙක ඉක්මන්නේ. එතකොට තමයි සතිපට්ඨානය වැඩෙනවා කියලා කියන්නේ. සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. එතකොට ඒ විදිහට අපි කළොත් ඔන්න ඔය මේ ස්පර්ශ ආයතන හයේ එකකවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව නච්ච කිංච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම අරමුණක් උපාදාන වශයෙන් ගන්න නැතුව ඉන්න පුළුවන්. අන්න එහෙම ඉන්න මට්ටමකටපත් වුණොත් තමයි ඒ කියන්නේ යම් දවසකදී කාම භූමිය උපාදාන නොකොලොත් ඔගොල්ලන්ට මෙහෙම ඉඳගෙන හිටියොත් සම්පූර්ණ ශුන්්‍යතාවයක්ම මනසට එළඹ සිටින්න ඕනේ මිසක මේ ලෝකේ තියෙන්නේ නැහැ ඒකයි භවයේ තිබුණොත් මොකද්ද නැත්තේ? නිවන නැහැ. නිවන තිබුණොත් භවය නැහැ. දැන් මේ සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා ගෙවල් දොරවල් යාන වාහන කියලා මේ ලෝකයක් ඇති බවට අපේ මනස තුල තියෙනකන් අපිට ශුන්්‍යතාවයේ අනිමිත්ත බව නිවන හම්බ වෙනවද? බැරි වෙලා මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර හැම ස්කන්ධයක්ගේම Nirodhayen සිද්ධ වෙච්ච මේ ශුන්්‍යතාවයක් අනිමිත්ත බවක් අපේ මනස තුළ තිබුණොත් මේ S2 වහගත්තාම අපි මේ කොහොමද කියන්නේ S2 වහගත්තාම සිහි කළාට සිහි වෙන්න කිසිම දෙයක් නැති ශුන්්‍යතාවයක් මරමුණු වෙලා තිබුණා. එතකොට ලෝකයක් තියනවාද? භවයක් තියනවාද? එතකොට හොයාගෙන යන්න යමක් තියනවද? ඔන්න ওই தත්ත්වෙට මනස ආවොත් තමයි ලෝකේ අතහැරෙන්නේ. ලෝකේ කියන එක අතහැරුණොත් තමයි කියන්නේ සසර අතහැරුණොත් තමයි නිවන කියන එක තියෙන්නේ. නිවන කියන එක අතහැරුණොත් තමයි මොකද්ද? නිවන අතහැරුණොත් මොකද වෙන්නේ? භවයේ තියෙනවා. <laughs> භවයේ තියනවා වෙන්නේ. එතකොට මේ භව නිරෝධය සාක්ෂාත් කරගන්න නම් රාග දේශ දෙක මේ ස්පර්ශ ආයතන හයේම රාග දේශ දෙක හික්මෙන්න ඕනේ රාග දේශ දෙක හික්මෙන්න ඕනේ මොකේද ඔන්න ඔය දෙයාකාර විනේ අපි කියමු අපි ටිකක් එක පොඩ්ඩක් විස්තර කරමු පළවෙනි එක මොකද්ද සීල සංවරය හරි විනය දෙකයි සංවර විනය පහන විනය කියලා ඒකෙදි සංවර විනයේ පළවෙනි එක මොකද්ද? සීල සංවරය. ඒකයි දැන් පාතුමොක්ක සංවරේන පාතුමොක්ක සංවර සංවතෝ ආචාර ගෝචර ආචාර ගෝචරේසු අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා පෙන්වන්නේ ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරෝ ආචාර ගෝචරයෙන් යුක්තෝ සුවල්ප මාත්‍රු වර්ධත බය දක්වමින් ශික්ෂාවන්ගෙන ඉක්මෙන්න කියන තැනදී පෙන්නනවා මේ සීලය කියන එක සංවරාර්ථයෙන් ප්‍රාතිමොක්ෂ සංවර සංවර එන කියනකොට ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන එක. ඔන්න ඔතෙන්ද පෙන්වන සීල සංවරය. සංවර දැන් මේ කෙලෙස් දුරු කරගන්න නිකම්ම බෑ ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න කියන කිව්වට මේකට ක්‍රම උපායන් තියෙනවා. එතකොට ඒ ස්පර්ශ ආයතන හයේ ඇලෙන්න ගැටෙන්නේ නැති මනසක් හදාගන්න එක අංගයක් තමයි මොකද්ද සිල්වත් බව. ඒ ප්‍රාතිමෝක්ෂ සංවරය කියන එක සංවරයන්ගෙන් සීල සංවරය කියනකොට ඒ සීල සංවරයේ අයිති මොකේද? ගිහි අය සමාදන් වෙන්නේ නිති පන්සිල්. ඒ වගේම පොහොය දවසේ සමාදන් වෙන උපෝසත අෂ්ටාංග සීලය. ස්වාමීන් වහන්සේලාට සාමණේර සිල්, උපසම්පදා සිල් මෙන්න මේ වගේ සිල් ටික අයිති මොකේද? සීල සංවරයට. එතකොට මේකට කියනවා සීල සංවරය කියලා. ඊට මොකද කිව්වේ? සති සංවරය. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි කියලා එහෙන් රූප දැකලා මොන බලන්න මේ සම්පූර්ණ මේ අරමුණු වල ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් හදන්නයි මේ ඔක්කොම ටික තියෙන්නේ. එහෙන් රූපයක් බලනකොට ලෝභ දේශ ඇති වෙන විදිහට නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගන්න එපා. හොඳට අරමුණ ඇස් දල්වල අරමුණ දිහා හැසිරෙන්න එපා කියනවා හිත. ප්‍රක්‍ෘති චක්කුඉන්ද්‍රියන් චක්කුඉන්ද්‍රිය සංවරං ආපජ්ජති. මේ චක්කුඉන්ද්‍රිය රැකගන්න චක්කුඉන්ද්‍රිය සංවරයට පැමිණෙන්න කියලා කියන මෙන්න මේ සිහියෙන් කරන්න ඕන එකක්. මේ සති සංවරය. දැන් අර සීලයෙන් සංවර වෙන්න ඕන ටිකක් දැන් මේ සිහියෙන් සංවර වෙන්න ඕනේ. මේකට කියනවා සති සංවර කියලා. ඊට පස්සේ තව තියෙනවා ඥාන සංවරය. ඒ මන්නේ කිවි ඥාන සංවරය තියෙන එකට. ඥාන සංවරය ඥාන සංවරය කියලා කියන්නේ යානි සෝතානි ලෝකස්මින් එතකොට යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං තේසං සංවරම් භූමේ පඤ්ඤායේති පිටියරේ කියලා සූත්‍ර තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේහි යම් කෙලෙස් සෝතස් තියෙනවා නම් කෙලෙස් ගංගාවල් තියෙනවා නම් සිහිය ඒවා අවහිර කරනවා නුවණින් තමයි ඒවා වළක්වන්නේ වහන්නේ හැම වෙලාවෙම නුවණ කියන කාරණාවෙන් මේ කාමෝග භවෝග ditthiyෝග කියලා මේ ගහගෙන යන අරමුණු වලට ගහගෙන යන ගතිය අඩු කරන්න තියෙන්නේ මොකද නුවණ ඥාන දර්ශන මේ ස්කන්ධින්ගේ උදේ වැය බලනවා කියන සිද්ධියක ස්කන්ධයන්ගේ ඇලෙන් ගැටෙන් දෙක නතර කළා සිහියෙන් යුක්ත සීලයක පිට සිහියෙන් යුක්ත ස්කන්ධයන්ගේ ඇලෙන් ගැටෙන දෙක නතර කළා දැන් නුවණින් ඒ ධර්මයෙන් බලන්න ඕනේ කියන සිද්ධියක් වෙනවා. ඕකට කියනවා ඥාන සංවරය. නුවණින් යුක්තව කෙලෙස් සංවර කරගන්න. ඊට පස්සේ කමෝ හෝති සීතස්ස උන්හස්ස jigaccha පිපාසා කියලා සීතය ඉවසනවා උස්නේ ඉවසනවා මැසි මදුරු කියලා මෙන්න මේක කියනවා කාන්ති සංවරය කියලා. ඉවසීමෙන් සංවර වෙනවා. ඊට පස්සේ uppam uppannam කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් හිංසා විතක්කම් uppann uppann පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසයේති බියන්ති කරෝති අනභවං ගමේති කියලා උපම් උපම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්කයන් මේව දුරු කරගන්න උත්සාහවත් වෙනවා නම් මෙන්න මෙතනදී කියන මේකට වීරිය සංවර කියලා. එතකොට මෙන්න මේ සංවර පහම අපි ගාව තියෙන්න ඕන. සීල සංවරය තියෙනවා දැන් අද එකයි තියෙන්නේ. මොකද්ද සීල සංවරය? ඊට පස්සේ මුලින් සීල සංවරය ඇති කරගත්තාම දැන් අද දවස පුරාවටම මොකද හොඳ පෙළක් මේකේ තියෙනවා. හොඳට බලන්න ඕනේ මේ ඔක්කොම එන්නේ නිවනට එතකොට. සීල සංවරයෙන් යුක්ත අපිට ඊගාට ඇති කරගන්න තියෙන මොකද සංවරය? සති සංවරය. දැන් අපි ඇහෙන් රූප බලනකොට කනෙන් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරනකොට සිහි ඇතුව ලෝභ දේශ අකුසල ධර්මයේ ඇති වෙන විදිහට කිසිම නිමිත්තක් අනුනිමිත්තක් ගන්නෙ නැතුව ඇහැ රැක ගන්න ඕන, කන රැක ගන්න ඕන. හැමදාම බැරි හින්දා අද දවසේ දිවා. මේක හැමදාම කරන්න ඕන එකක් නිවන් දකින්න. නමුත් විශේෂයෙන් අද. මේ ඊට පස්සේ දෙවෙනි එක තුන්වෙනි එක ඥාන සංවරය නුවණින්ද පුළුවන් නම් මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න බලන නුවණින්ද කෙලෙස් සංවර කරගන්න ඕනේ තමන්ට හැකි ප්‍රමාණයකින් තේරෙන විදියට හේතුඵල ධම් වලලා හරි ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි බඩගින්න පිපාසය සීතු උෂ්ණ මැසි මදුරු කියන මෙන්න මේ ටිකත් ඉවසන්න ඕනේ ඊට පස්සේ තමන්ගේ හිත දිහා හොඳ අවධානයෙන් ඉන්න යම් කාම විතර්කය, ව්‍යාපාද විතර්කයක්, හිංසා විතර්කයක් ආදී අකුසල විතර්කයක් ඇති වුනොත් ඒ උපන් උපන් විතර්කේ බොහෝ වෙන්න නොදී ඒ තුල ගහගෙන යන්නේ නැතු ඒක නැති කරන්නට, විනාශ කරන්නට, නිරුද්ධ කළ දාන්න වීරිය කළ යුතුයි, මෙනෙහි කළ යුතුයි. ඔන්න ඔය ධර්මතා පහ තමයි සංවර විනය. ඊට පස්සේ පහාන විනය කියන එකක් තියෙනවා කොටස් පහකට. තදංග ප්‍රහාණය කියලා කියන්නේ ඒ ඒ මොහොතට තදංග ප්‍රහාණයෙන් යුක්ත කෙනාට පුළුවන් විස්කම්බන ප්‍රහාණය කරන්න. විස්කම්බන ප්‍රහාණයෙන් පුළුවන් වෙච්ච කෙනාටයි සමුච්ඡේද ප්‍රහාණයක් කරන්න පුළුවන් වෙන්නේ. පුළුවන් වෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණයක් කරන කෙනාටයි නිස්සරණ ප්‍රහාණයක් ලැබෙන්නේ. නිස්සරණ ප්‍රහාණයක් කරන්න පුළුවන් කෙනාටයි මේ පටිපස්සදි ප්‍රහාණයක් ලැබෙන්නේ. පටිපස්සදි ප්‍රහාණය තියෙන කෙනාට නිස්සරණ ප්‍රහාණය තියෙනවා. මේ ප්‍රහාණ පහ එකින් එකට බැඳිලා තියෙනවා. අපි කියමු තදංග ප්‍රහාණය කියලා කියුවන්නේ ඒ ඒ තැන කෙලස් ප්‍රහාණය කරන්න ඕනේ අවස්ථාවට. රාග සිතුවිල්ලක් ඇති වුණොත් ශනිකව තග්ගාල ඒ රාගාදී අරමුණ ප්‍රහාණය කරලා අසුභාදී නිමිත්තක් මෙහි කළ අර්ග ප්‍රහාණය කරනවා. මේක දැනගන්න. තදංග කියලා කියන්නේ තාම ඒ මොහොතට නැති වුණා විතරයි තාම හොඳටම පිරිසිදු වුණා නෙමෙයි. තදංග වශයෙන්. තරහවක් ඇති වුණොත් මෛත්‍රී සිත සිහි කළ ටක් ගාලා මේ තදංග ප්‍රහාණයට පැමිණිය යුතුයි. තේරණේ? ඊට පස්සේ යම් තියෙන මිද්ද නිදිමත ගතියක් ඇති වුණොත් වීරියට මෙනෙහි කළා ඒ නීවරණ ප්‍රහාණය කළ යුතුයි. මෙන්න මේ වගේ තමන්ගේ සිතේ විසිරෙන ගතියක් ඇති වෙනවා නම් දචකු කුච්චයක් ඇති වුණොත් සමත නිමිත්තකට හිත තබලා ඒ ධර්මය ප්‍රහාණය කළ යුතුයි ධර්මය කෙරෙහි ජීවිතය කෙරෙහි කෙසේද කෙසේද යන සැකයක් ඇති වෙනවා නම් හේතුඵල ධහම පටිච්චසමුප්පන්න බව ආදී ධර්මයන් මෙනෙහි කළ සම්මර්ෂණය කළ ශ්‍රවණය කළ තදංග වශයෙන් මේ විචිකිච්ඡාව ප්‍රහාණය කළ යුතුයි. මෙන්න මේ වගේ නීවරණ ධර්ම එතන එතන Taman තුල මතුවෙන මතුවෙන එක නැති කරන්න එතන එතන වීර්ය කරනකොට මේ දැන් මෙයාට මෙයාගේ ජීවිතේ පවතින කොතනද තදංග ප්‍රහාණය කියන තැනක. මෙන්න මේ විදිහට කරනකොට කරනකොට ධාන මට්ටමකට දක්වා එන්න පුළුවන් ධාන මට්ටමටපත් වෙනකොට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඊට පස්සේ මේ විදිහට කළොත් ධ්‍යාන මට්ටමට හිත වැඩෙනවා ඊට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත භාවනා කරනකොට විස්කම්බන ප්‍රහාණය. එතකොට සමහර විට කෙලෙස් විස්කම්බන වෙන යට යන කොටට කල්ප 84000ක් යනකම් මතුවෙන්නේ. කෙලින්ම කල්ප ගණන් මේ තමයි ඒ විස්කම්බනේ තියෙන්නේ. මතුවෙන්නේ සාමාන්‍ය පැයකින් දෙකකින් ආපහු වෙන ගතියක් නෑ ධානවලදී. එතකොට ඒකට කියන විස්කම්බන ප්‍රහාණය. ඊට පස්සේ ඒ ධ්‍යාන මට්ටමට කෙලස් යට කරගෙන විස්කම්බනය කරගත්තා දැන් ඒකෙන් පීඩාවක් විඳින්නේ නැහැ අර තදංග වශයෙන් වගේ ඒ මොහොතේදී යට ගිහලා ආයෙත් ඊගාව විනාඩියේදී අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔලුවට ආින්නේ යටම වෙලා තියෙන විවේකයක් තියෙන ditta ධම්ම සුඛ විහරණයක් තියෙන්නේ දැන් ඒ සැපේ තුලම ඉඳගෙන ඒකම උපාය කරගෙන විදර්ශනා කරන්න පුළුවන් එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ හැම වෙලාවෙම ලෝකෝත්තර මාර්ගයෙන් මාර්ගඥානය උපදවාගෙන ඒ තුලින් කෙලෙස් නැති වෙන එකට ලෝකෝත්තර මාර්ග මාර්ගයෙන් සම්මර්ෂණය කරද්දී මේ රාග දේශ මොහ මේ කෙලෙස් ධර්ම සමුච්ඡේද වශයෙන්ම නැති වෙනවා ඊට පස්සේ මාර්ගය වැඩිම නිසා කෙලෙස් සමුච්ඡේද වශයෙන්ම නැති වෙලා ඇති වෙන ඵලයක් තියෙනවා නම් මෙන්න මේ ඵලයට කියනවා පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. ඒ කියන්නේ මාර්ගයේදී කෙලෙස් නැති වුණාට ඒ සඳහා උත්සාහවත් වෙන වෙහෙස තියෙනවා. දැන් ඒ tikai කෙලෙසි ඔක්කොම සංසිඳිලා සංසිඳීමෙන් එන විවේකයෙන් යුක්ත නිසරණයක්. විවේකයෙන් මේ යුක්ත ප්‍රහාණයක් තියෙනවා. ඒකට කියනවා ඵලයේ මට්ටමට කියනවා පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. ඊට පස්සේ අනුපදා පරිනිර්වාණයට නිවනට කියනවා නිස්සාරණ ප්‍රහාණය කියලා. මේ හැම දෙයකින්ම මිදිලා සම්පූර්ණ විවේකයෙන් ඉන්නේ නිවන. එතකොට අපි දැනට අර සංවර පහ ගත යුතුයි මොකටද මෙතනදී තදංග තදංග මේ මේ තදංග මේ Nirodhe අරමුණු කරගෙන ඒ කියන්නේ මතකයට අපි කියව දැන් සංවර පහක් කතා කළා ඒ සංවර පහ දැන් අපි යොදා ගන්න ඕනේ මොකටද මේ තදංග විස්කම්බන සමුච්ඡේද නිස්සරණ මේ පටිපසද නිස්සරණ කියන මේ ප්‍රහාණයන් මෙතනදී මේ ධර්මතා පහ අපි උදව් කරගන්න ඕනේ දැන් අද දවසේදී මොකකටද සමුච්ඡේද මේ තදංග ප්‍රහාණය සඳහා දැන් අපිට තියෙන්නේ ওই ටික මෙන්න මේ මට්ටමේදී තදංග ප්‍රහාණය සඳහා තදංග ප්‍රහාණය කියලා කිව්වේ තදංග වශයෙන් ලෝභ දේශ දෙක ඇති වෙන්නේ නැති විදිහට ඒ කියන්නේ අද දවසේදී උපන් අපේ මනස දිහා බලාගෙන රාග දේශ මොහ ඇති වෙන්න නොදී අර සංවර ධර්මතා පහ පෙරදරි කරගෙන කටයුතු කරනකොට තදංග වශයෙන් මොකද වෙන්නේ? කෙලෙස් යට මෙන්න මේ විදිහට කිරීම තමයි අද අපිට තියෙන කෘත්‍යය. ඔහොම කළාම ඕකේ ප්‍රතිඵලය තමයි ධ්‍යාන මට්ටමටම මනස වැඩෙන එක. එතකොට දැන් මේ විදිහට කරනකොට ඔන්න අපි කළා තියෙනවා මොකද්ද? තදංග ප්‍රහාණය මේ ප්‍රහාණය තුල ඉන්නවා අපි සංවර ධර්මතා පහෙන් සන්නද්ධව අද දවස තුල ඉන්නවා තදංග ප්‍රහාණය තුල මේ සිද්ධිය මේ ටිකෙන් කළා තියෙනවා අද දවසේදී මේ ස්පර්ශ ආයතන හයේ සංවරය මේ ස්පර්ශ ආයතන හයේ උපාදාන සහිත රහිතවයි ඉන්නේ එතකොට මේ විදිහට අද මේ මට්ටමේ ස්පර්ශ ආයතන හයේ උපාදාන රහිතව ඉන්නකොට අලුතෙන් අලුතෙන් දැකපු දේ ආපහු ඇති බවට රැස් වෙන්නේ නැහැ. කලින් කලින් දැකපු මට්ටම් ගෙවි ගෙවි යනවා ටික ටික. නමුත් මේ ඔක්කොම එක ගොඩේ තියෙන හින්දා අපිට තාම මේකේ ඵලයක් නැහැ. තාම එකම තැන වගේ තේරෙන්නේ. නමුත් එහෙම නැහැ. මේක ටික ටික ටික ටික හැදි හැදි හැදි හැදි අභ්‍යන්තරයට එන්න ඕනේ. ඔන්න ওই විදිහට උපාය කළාම තමයි අපිට හම්බ වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ එකකවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක්. එහෙම මනසක් තිබුණොත් තමයි උපාදාන නොකොට කිසිවක් උපාදාන නොකොට ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔන්න ඔය මට්ටමක ඉඳ හුරු කරගත්ත කෙනාටයි හුරු වෙන කෙනාටයි යම් දවසක පුළුවන්කම තියෙන්නේ දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් කියන තැනට එන්න. මේ මෙතෙන්ට එන්න තැනක්. ඒ කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. ඒ දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් කියන එකේ ලක්ෂණය මොකද්ද? භවේ නැහැ. දැකපු දේ ආපහු මතකේ නැහැ යාගේ. දැකපු දේ ආපහු තියනවා කියලා මනසේ හැපිලා හිටින ලක්ෂණය තියනවද? නැහැ. එහෙම තියනවනම් දිත්තේ දිත්තමත්තන් කියන්න පුළුවන්ද? බෑ. එතකොට භවය නැහැ. භවය නැති වුණොත් තියෙන වාසිය මොකද්ද? ජාතිය නැහැ. ජාතිය නැති වුණොත් ජරා මරණ. එතකොට දැන් භාවනා කරනවා නම් සතිපට්ඨානය වඩනවා නම් ඔන්න ওই ටික ගැන දැනුම තියෙන්න. එතකොට එහෙම තිය දැනුම තියාගෙන අපි භාවනා ගැන අවශ්‍ය දේක් කතා කරමු. ඒ කියන්නේ හොඳට එතකොට දැනගන්න ඕනේ මේ කරන්නේ අනිවාර්යෙන් මෙන්න මේකයි කියන එක. හිත සමතකමට හනක හිත තබාගෙන තමන් හිතේ හිතේ හිත හිතා හිත වැඩුවත් ආධ්‍යාත්මිකව බාහිර වේවා යම්ම ධර්මයක් නුවණින් සම්මර්ෂණය කළත් මේ හැම දෙයකින්ම අන්තිමට අපි කළා තියෙන්නේ මොකද්ද? දිට්ටි සුත මුත විඤ්ඤාත කියන මේ හතර ධර්මතා ටිකේ. නැත්නම් ස්පර්ශ ආයතන හයේ ඇලීම් ගැටීම් දෙකෙන් තොර ඊට නැඹුරු නොවිච්ච මනසක් හදාගන්න ඕනේ කියන තැන. ඇයි එහෙම ඊට නැඹුරු නොවිච්ච මනසක් හදාගන්න තියෙන උවමනාව ඇයි? තමන්ම දැනගෙන තියෙන්න ඕනේ. ඊට නැඹුරු වෙච්ච මනසක් තිබුණොත් ඒ අරමුණු පරිහරණය කරලා අවසන් වුණත් ඒ පරිහරණය අවසන් වෙන්නේ නැහැ. දැන් අපිට දෙමව්පියෙක් සහෝදරේ ඥාතියෙක් හිටියානම් ඒ අය සමහර විට මේ ලෝකෙ මිය පරලෝ ගිහිල්ලා ඇත. නමුත් අපේ මනස මිය පරලෝ ගිහිල්ලාද බලන්න. භවය කියන එක ඇති වෙන්න මේ බාහිරේ තියෙන්න ඕනේ දැන් අපිට ගෙවල් දොරවලුත් එහෙමමයි. අපේ මියගේ ඥාතියෙක් ඉන්නවනම් එයා ඕන විදිහකට අපිට සිහි කරන්න බෑයිද? පුළුවන්. සිහි කෙරුවට බාහිරේ එහෙම කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ඒ විදිහමයි කියලා දකින්න දැන් ඕගොල්ලෝ ගේ සිහි කරාම ඕගොල්ලෝ සිහි කරන ගේ මිය පරලෝක ගිහිල්ලා. ගොඩාක් කල් අපේ මිය පරලෝකයේ ඥාතිවරයා වගේමයි නමුත් සිහි කරනකොට හම්බ වෙනවා ඉන්නවා. නමුත් එයා නෑ වගේ. ඕගොල්ලෝ සිහි කරන ගේ ගෙවල් දොරවල් ඒවත් ඔක්කොම මිය පරලෝකීය දැන් සිහි කරනකොට හිතට හසුයි තියනවා කියලා දැනේ. දැනුණට එහෙම අය නැහැ. ආපහු ලෝකේ මේ ධාතු නානති නිසා ඇති ඇති වෙන ධර්මයක් තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය අපේ මනසේ තිබුණොත් ඒ කියන්නේ දැන් අපි සසර ඉපදෙන්න තියෙන්න ඕනේ භෞතික දෙයක්. මේ කිසිම දෙයක් ඔය කිසිම දෙයක් අපිට සිහි වෙන්නේ නැහැ. අපි කියමු අපේ සහෝදරයෙක් හිටියා මැරුණා. දැන් යා මෙහි කොහෙවත් නැහැ. අපි මැරෙනකොට මම මැරෙනකොට අන්තිම කාලෙදි මොකෝ සිහිුන්නේ මැරිච්ච සහෝදරය සිහිුන්නේ. ඉපදෙන්නේ නැති වෙයිද? ඉපදෙනවා. එතකොට කොහොමද එහෙම සිහිුන්නේ ඉපදෙන්නේ? භවයේ තිබුණු જાති ඇති වෙනවම නෙනේ. එතකොට ඒකට මෙහි භෞතික වශයෙන් තියෙන්න ඕනේද? ඕනේ භවයේ තිබුණ ප්‍රමාණවත් නේ. භවපච්චය જાති. අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන හිඳයි මෙව වෙන්නේ කියලා. මෙතන තියෙන භය ඒකයි ලෝකයේ පරිහරණය කරන්න භවයේ හිටින්නේ නැති විදිහට. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි බාහිර භෞතිකය පරිහරණය කරනවා නම් ඒක අපේ මනසේ හිටින විදිහට ඒ දේ නැති වුණත් ඊට පස්සේ මේ ඇති කරගත් එක නැති වෙන ඒකයි තියෙන බය. දැන් සහෝදරයෙක් ඉන්නවා ඉන්නවා ඉන්නවා කියන තැනකින් අපි ජීවත් වුණොත් සමා සහෝදරය මැරෙයි. නමුත් ඒ නිසා ඇතිවෙච්ච අපේම වරද නිසා අපි ඇති කරගත්ත භවය කියන එක නැති වෙන්න මොකද භවපච්චය જાතිමයි. භවයේ තිබුණු જાතියමයි. ඒ දැන් මැරිලා හැම කෙනෙක් නැහනේ කියන තැනක් නැහැ. ඒ සහෝදරය සිහි වුණොත් ඇති ආයිපදිනවා. ඕන්න ඔහොම තැනක අපි සසර ඉපදෙන්නේ ඕන්න ඔය වගේ හිස්ම හිස් අපේ මනස තුලම උපන්න මනස තුලම පවතින විතර්කයන්ට රැවටිලයි අපි නැවත නැවත උපදින්නේ. නමුත් අපි අපිට ඒක තේරෙන්නේ අපි හිතන්නේ ඇත්තට මේ ලෝකේ තියෙන දේ බලාගෙන ඉතින් මේ අපි යන්නේ කියලායි. නමුත් තියෙන දේ බලාගෙනම යනවා නෙමෙයි අපේ මනසේ තියෙන ඔන්න ඔය හිතේම ඉපදිලා හිතේම හැපිලා හිටින විතර්කයන්ගේ මේ ගතිය නිසායි අපි ඉපදෙන්නේ. ඒ ගතිය නැති වෙන්න නම් මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ සංවර වෙන්න ඕනේ. ඒකයි ඒ සංවර වෙන්න තමයි මේ නොයේක් විදිහේ උපමා උපමේයකයේ බුදුරජාන් වහන්සේ නොයේ ක්‍රම උපයන් දීලා තියෙනවා. ඉතින් දැන් අපි භාවනා කරනවා නම් භාවනා කරන්න පුළුවන් අපි ඕනම කෙනෙකුට කමඨහන් 40ක් තියෙනවා චිත්ත සමතේ ඇති වෙන සම 40 කමඨහන් කියලා ඊට අමතරව කෙනෙකුට ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ පටිච්චසමුප්පාද වශයෙන් මෙනෙහි කරලා බලන්න පුළුවන් ඒක යාගේ විදර්ශනාව මේ සීලයක පිහිටලා මේ සම්මත විදර්ශනා කියන ධර්මතා දෙකෙන් එකක මාරුවේ මාරුවට හිත තබා ගනිමින් ඉන්නවා නම් මෙන්න මෙයා ත්‍රි ශික්ෂාව තුල ඉන්නවා. ආර්ය ශ්‍රේණික මාර්ගයේ වඩනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? මොකද්ද ප්‍රතිඵලය? එහෙම හිටියාම ඉන්නකොට මොකද්ද වෙන්නේ? නචකින්ච ලෝකේ උපාදීත. හැම වෙලාවෙම ඒක දැනගන්න ඕනේ. ඒ කියන්නේ නචකින්ච ලෝකේ උපාදීත කියන්නේ දැන් එයා ඇහත් පරිහරණය කරන හැබැයි ඇහි ඇලිලා ගැටලලා නැහැ ඇහැ උපාදාන වශයෙන් අරගෙන නැහැ රූපයත් පරිහරණය කරනවා රූපය ඇලිලා ගැටලලා නැහැ ඒක උපාදාන වශයෙන් අරගෙන නැහැ කනත් එහෙමයි සද්දයත් එහෙමයි මේ ලෝකයේ තුල ඉන්න ලෝකේ උපාදාන වශයෙන් නැහැ ඒකේ තියෙන වාසිය තමයි මොකද්ද මොකද්ද නැත්තේ භවයේ හිටින්නේ භවය කියලා කියනකොට අප හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ මට්ටමයි කියලා ඈ ඔය උඩටම වැඩුණා අන්නේ ආනිසංස භව නිරෝධය බලාගෙනයි මේක කරන්නේ කියලා කිව්වොත් කමන්න. මොකද භව නිරෝධය නිවනයි. භව නිරෝධය සඳහායි මේ කරන්නේ කියන දැක්මකට එන්න. භවයේ තිබුණු જાතිය වෙනවාමයි භව නිරෝධය වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවාමයි. එතකොට ඒ නිසායි භව නිරෝ භවය කියනකොට තමන්ගේ මනසයි කියන එක හඳුනා ගන්න ඕනේ. ඒක මේ භවය තුල කිසිම දෙයක් හිස් නැහැ. මේ ගත්ත අරමුණ. භෞතික ලෝකේ යම් යම් දේවල් අඩු වෙන්න පුළුවන්. නමුත් භවයේ තුල නම් අඩු වෙන අර මං කිව්වේ සමහර බඩු බාණ්ඩ කැඩලා යන්න පුළුවන් භෞතික වශයෙන් තියෙන සමහර මිනිස්සුයෝ අය මැරිලා යන්න පුළුවන්. නමුත් භවයේ තුල ඉන්න අයට මුකුත් වෙනවද? ඒව අඩුපාඩුවක් නැතු ඒ විදිහටම තියෙනවා. ඒ නිසා භවපච්චය ජාති කියනකොට මේ තමන්ගේ මනසේ තියෙන ගතිය නිසායි උපදින්නේ. එතකොට ඒ ගතිය හදා ගැනීම සඳහායි අපි භවපච්චය ජාති කියනකොට හිතන්නේ බාහිර භෞතික තියෙන දේවල් තියෙන නිසා ඉපදෙනවා කියලානේ නේද? එහෙම වුණොත් අපේ මරුණෝ අයියා සිහි කරලා ඉපදෙන්න බෑනේ. දැන් බාහිර භෞතික දෙයක් නිසා උපදිනවා නම් අපි. දැන් අයියා මැරිලානේ. එහෙම වුණොත් එයා නෑ. එහෙමනම් එයා සිහි කරලා උපදින්න පුළුවන්ද? බෑ. නමුත් අපි ගාව ඉන්න අයියා මැරිලා නැත්තම් එහෙනම් භවපච්චය ජාති නම් ඒ අයිය සිහි කරලා උපදින්න බැයිද පුළුවන්? පුළුවන්. එහෙනම් භවපච්චය ජාති කියන එක ලැබෙන්නේ ආධ්‍යාත්මිකින්ද බාහිරින්ද? ආධ්‍යාත්මික. එහෙනම් භවය කියන එක නැති වෙන්න ඕනේ එහෙද මෙහෙද? මෙහෙ. එහෙනම් මෙහෙ නැති වෙන්න නම් අපි ගාවමයි සිහි නෝන තියෙන්න. ඒකයි මුළු ලෝකයේම එතකොට එන්න වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මතාවයම තමන්ගේ බඹයක් පොන ශරීරය තුලින්. තේරුණාද කිව්වේ? ඒ නිසායි ඔන්න ඔය ආනිසංසය බලාගෙන. ඔගොල්ලෝ ගාවම ඥාන දර්ශනය තියෙන්න ඕනේ. භාවනා කරන්න කියලා මම කියලා දුන්නත්, තව කවුරු කියලා දුන්නත්, ඕගොල්ලෝ භාවනා කරන්න හැබැයි ඥාන දර්ශනය තියෙන්න ඕනේ. කවුරු මොන විදිහට කියලා දුන්නත් ඒ ඔක්කොම ඇවිල්ලා වැටෙන්න කොතෙන්ටද? මේ ස්පර්ශ ආයතන හය ඇලෙන්න ගැටෙන්න තු ඉන්න දරන උත්සාහයක් කියන තැනකිනේ බාහිරින් ලැබෙන උපමා උපකාර ඔක්කොම ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ස්පර්ශ ආයතන හය ඇලින්නේ ගැටෙන්නේ නැති මනසක් හදාගන්නයි කියන ටිකට. ඊට පස්සේ ඕගොල්ලෝ ගාව ඥාන දර්ශනය ඊගාව තියෙන්නේ එහෙම ඇලෙන්නේ ගැටෙන්නේ නැති වුණාම උනා කියන්නේ උපාදානේ නෑ එහෙම උනොත් භවය නෑ භවය නැත්නම් ජරා මරණ මට නෑ නේද කියන ටික ඕගොල්ලෝ ගාවයි තියෙන්නේ. ඕගොල්ලෝ ගාව ඥාන දර්ශනය තියෙනවා නම් තියාගෙන නම් ඉන්නේ ඕනම තැනකින් ඕනම කෙනෙක්ගෙන් ඕනම විදියක කමටහනක් ගත්තට ප්‍රශ්නකුත් නැත. ඇයි මේ හැම තැනකින්ම අන්තිමට සම්බන්ධ වෙන්න තියෙන්නේ භවනාව කියලා මට කියලා දෙන්න තියෙන මොකද්ද? නාම රූප දෙක පිරිසිඳ දකින්නවා නාම රූප දෙකේ නොඇලින්නවා නොගැටින්නවා කියන තැනක් තමයි පෙන්වන්න වෙන්නේ. මේ මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න ditthi visuddhi ඇති කරගන්නවා කියලා හෝ නාම රූප ධර්මයන් පිරිසිඳ දකින්නවා කියලා හෝ ඒක ඇලින් ගැටින් දෙක ඇති කර නොගෙන ඉන්නවා හෝ කියලා කරන්නේ එහෙම කරන්න කියන්නේ මෙන්න මේකයි කියන ඥාන දර්ශනය ඔයගොල්ලෝ ගාව තියාගන්න. මොකද ලෝකෙට පුළුවන් අර ටික විතරයි. දැන් මට කියලා ඒ කියන්නේ ඕනම භාවනාවක් කියලා දුන්නොත් ඕනම භාවනා ක්‍රමයකින් ලැබෙන්නේ මොකද්ද? නාම රූප ධර්මයන් පිළිසින් දකිනවා කියන තැනට එන්නයි. ওই ටික තමයි කියලා දෙන්න වෙන්නේ. රූපය ගැන විදර්ශනා කරන්න මේ විදිහට මේ විදිහට බලන්න වේදනාව සංඥාව සංඛාරය විඥානෙ මේ විදිහට විදර්ශනා කරන්න මේ විදිහට බලන්න කියලා ඔය ඕනම ක්‍රමයකට සම්මත නැතිනම් රූපය ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට ඉන්න. ඒ නිසා මේ විදිහේ සමත කමඨහනක් වඩන්න කියලා හෝ මේ නාම රූප දෙකේ සංවර වීම සඳහා තමයි භාවනාව කියන එක තියෙන්නේ. තේරුණාද කියපේක? ඕනම භාවනා ක්‍රමයක් ගත්තාම භාවනා ගත්තාම ඒ හැම භාවනාවක්ම සම්මති දර්ශනා භාවනාවක්ම තියෙන්නේ මොකටද? මේ නාම රූප දෙකේ සංවර භාවය සඳහායි. නාම රූප කියනකොට රූපය කියනකොට දකින්න සතර මහා ධාතුවත් උපාදාය රූප ටිකක් නාම ධර්ම කියනකොට වේදනා සංඥා සංකාර විඥාන ස්පර්ශ ආයතන හය හරහාම දකින්න. ඔය නාම රූප දෙකේ සංවර භාවය සඳහා භාවනාව ලැබෙන්නේ. එතකොට කවුරු භාවනාව කියලා දුන්නත් මොන විදියට ඉගෙනුවා? මේ නාම රූප දෙකේ සංවර භාවය ඇති කරගන්නේ ඇයි කියන එක තම තමන් ගාව තියෙන්න ඕනේ. කියන එක ගැනයි මම මෙච්චරලා මතක් කළේ. එහෙම නැති වුණොත් මේ කාරණාව සිද්ධ වෙන්නේ නැතිනම් කම කර්මස්ථානාචාර්යන් වහන්සේ තමයි රහත් ඒ නිසා ඕගොල්ලෝ රහත් වෙනවා නම් ඕගොල්ලන්ට රහත් වෙන්න පුළුවන්කම හම්බ වෙන්නේ මොකක් නිසාද? මේ පටිච්ච සමුපාද ධර්මය අවබෝධ කරගෙනමයි අවබෝධ වෙලාම එතකොට දැන් එහෙනම් අපි පොඩ්ඩක් බලමු භවනා කරන්න ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්තා භාවනා කරනවා කියලා කියන්නේ හැම වෙලාවකම මොකද්ද මේ නාම රූප ධර්මයන් පිරිසින් දැනගන්න උත්සාහවත් වෙන එක නාම රූප ධර්මයන් පිරිසින් දැනගන්නවා කියලා. කලේ මෙන්න මේ ජරා දුක දුක මේ දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි දැන දන්න නිසා දුක නැති වෙන විදිහට ඉඳයි මේ හදන්නේ කියන කාරණාව අපි දන්නවා. දැන් ජීවිතයෙන් අපි කරන්නේ කොහොමද කියලා ටික උත්සාහවත් වෙන්න ඕනේ. අපි හැමෝම ටිකක් භවනා කරමු. එතකොට මෙතනදී මෙහෙම කාරණාවක් තියෙනවා. ඉරියව්ව ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිදාගන්න ඉරියව්ව ගන්න එපා. ඒක තීන මිද්දේට හිතයි. හැම කෙනෙක්ම කුමන කමටහනක් මෙනෙහි කරන්න උනත් කලින් මේ සති නිමිත්ත ගැන හොඳ අවධානයක් තියෙන්න ඕනේ. ඒක තමයි මම හැමදාම අවධාරණය කළා කියන්නේ මේ සති නිමිත්ත හිත තියාගෙන හරියට පැතුරුණු වතුරක් වගේ දවස පුරාවටම ඉන්න පුළුවන් මට්ටමකට ආපු දවසටයි ආශ්‍රවයක් ෂේ වෙන්නේ. මේ කාම භූමියෙන් අපි ඈතර මොකද කෙලස් කියන එකට පවතින 아무තු තැනක් ඕනේ සිහිය අතහැරෙන හැම තැනකම පවතින කෙලස්. එතකොට සිහිය කියන එක අර පෙන්වන්නේ පංච සුත්තේ පංච జాగරේ පංච జాగරී පංච සුත්තේ පහක් නිදා නිදි කල්ලි පහක් අවදියෙන් පහක් අවදියෙන් ඉන්නකොට පහක් නිදි. කියන්නේ පස් දිනෙක් නැගිටලා ඉන්නකොට පස් දිනෙක් නිදි. පස් පස් දිනෙක නිදාගෙන ඉන්නකොට පස් දිනෙක අවදි. ඒ කියන්නේ යම් වෙලාවකදී සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ පස් දෙනා මේ පංචේන්ද්‍රිය අවදියෙන් නම් එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පස් දෙනා නෙදී. නීවරණ ධර්මතා පහ නෙදී. යම් වෙලාවක මේ පස් දෙනා අවදීෙන්න අර පස් දෙනා නෙදී. ඔන්න ඔය බව හොඳට මතක තියාගන්න ඕනේ මේ පස් දෙනා සද්ධා සති ආදී ඒ ඉන්ද්‍රිය පස් දෙනා හැම වෙලාවෙම අවදියෙන් හිටියොත් විතරයි අර පස් දෙනා නිදාගන්නේ. යම් වෙලාවක මේ අමතක වුණා කියනකොට දැනගන්න ඕනේ මොකද්ද? ඒ ෂණයට මේ පස් දෙනා නැගිටලායි. ඒ හින්දා මේ පස් දෙනා අවදියෙන් හිටියොත් නීවරණ ධර්මතා නැමැති පස් දෙනා අවදියෙන් හිටියොත් අර පස් දෙනා නිදි. ඒ පස් දෙනා අවදියෙන් හිටියොත් මේ පස් දෙනා නිදි. දැනගන්න ඕනේ එක පවුලේ වුණාට එක ගෙදර නැගිටින නිදා ගන්නකොට අදහස් දෙකක් එක්කෙනෙක් මායාවේ පැත්තේ එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉන්නේ ඈ එතකොට මේ සද්ධා සති සමාධි කියන මේ පස් දෙනා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියන්නේ තමන්ගේ යහපත පිණිස ඉන්න පස් දෙනා. මෙයා මාර්යාගේ අනිත් පස් දෙනා මාර්යාගේ පැත්තේ තමන්ගේ යහපත පිණිස ඉන්න පස් දෙනා. තමන් වැඩිපුර හිතේ ඇතුලෙන් අදින්නේ කොයි පැත්තටද කියලා බලමු අපි. හරිද? ඕගොල්ලෝ බුදුරජාන් වහන්සේගේ පැත්තටද වැඩිපුර කැමති මාර්යාගේ පැත්තටද කියන එක විද්‍යමාන වෙන්නේ වචනේ නෙමෙයි. මේ පස් දෙනාට අනුග්‍රහ දක්වන එක. වැඩි ජීවිතයේ වැඩි කාලයක් වැඩි වෙලාවක් අද දවසේදී ඕගොල්ලෝ දෙන්නේ තන කොයි පස් දෙනාටද කියලායි බලන්නේ. දැන් තර්කයක් තියෙන සංගීත පුටු තරඟ වගේ තරඟයක් දැන් මේ තියෙන්නේ. වචන පිළිගන්නේ නැහැ. ඕගොල්ලෝ ඇත්තටම ආදරේ බුදුරජාණන් වහන්සේටද කැමති බුදුරජාණන් වහන්සේටද එහෙම නැත්නම් කැමති මාරයටද කියලා දැන් කම්බා දීලක් තියෙන්නේ. දැන් පස් දෙනා පස් දෙනා දීලා තියෙනවා. වැඩි අවස්ථාවක් ජීවිතයේ ඔයගොල්ලෝ දෙන්නේ කාටද කියලා බලමු අද දවසේදී හැමම හැමෝම මම භාවනා කරන්න කියලා එකක්වත් කිසි නීතියක් ඕගොල්ලන්ට දාන්න ඕගොල්ලොම ඕගොල්ලන්ගේ සද්ධාව මැනගන්න තියෙන්නේ මෙතන ඉඳලා පස් දෙනා පස් දෙනා හඳුන්වලා දුන්නා මම එකවර 10 දිනාටම ඉන්න බෑ ඉඩමදි පස් දිනාටයි මේක ඉඩ තියෙන්නේ එතකොට සද්ධා සති විදි සමාධි ප්‍රඥා කියලා ඒක නුවණින් මෙනෙහි කිරීමක් හෝ සමත නිමිත්තක හෝ දන්නා විදියට බුදු ගුණ අසුබය මරණය කුමන හෝ කුසල මනසිකාරයක ඉන්නවා කියලා කියන්නේ ওই පස් දෙනා අවදී. කුසල මනසිකාරයක් කියලා එකක් නැහැවත් එකක නැහැ. හැබැයි අකුසලයේ කියලා එකක්වත් නැහැ. නමුත් ඔහේ ඉන්නවා කියනකොට අර අනිත් පස් දෙනා ඉන්නවා ඈ. අමුතුවෙන් අකුසල් කියලා එකක් හිතුවේ නැහැ. ඔහේ ඉන්නවා සමහර මේ අනිත් අය එක ටික කතා බහ කර කර හිටියේ කියන්නකෝ. ඒත් අර පස් දෙනා ඉන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද කියන. එතකොට ඒ බව හොඳට ওই ලක්ෂණ ටික දෙන්න ඉන්න මං හන්දි කියන ওই මතක් කෙරුවේ. ওই ටිකත් මතක තියාගන්න. දැන් මම විවේකේ දෙනවා හැමෝටම දැන් ඕගොල්ලෝ අද දවසේදී දේවදත්ත පාක්ෂික නැත්නම් මාර පාක්ෂික වෙනවද බුදුරජාන් වහන්සේගේ පක්ෂේ ඉන්නවද කියන එක හවසට මං අනිවාර්යෙන් අහනවා එතකොට බොරු කිව්වොත් මහා අකුසලයක් හරිද ඒ කියන්නේ මම තම තමන් හොඳට දන්නවා වැඩි වාර ගණනක් වැඩි කාලයක් දුන්නු පැත්තට අපි කිව්ව අනිත් පැත්තට නැතුවම ඉන්න බෑ හුරුවෙන්ද වැටෙන්න ඉඩ තියෙනවා නමුත් හිතාමතා හරි උවමනාවෙම වැඩි වාර ගණනක් දුන්න පැත්තට තමයි එයා හිතේසි කෙනා. නේද? තමන්ගේ කොටසට වැඩිපුර අදිනවනේ. ඕගොල්ලෝ බුදුරජාන් වහන්සේට හිතේසි නම් ඒ පැත්තට කැමති නම් වැඩි දවසේ අද වැඩි වාර ගණනක් ඉඳ වෙනව කොහොමද? අර පස් දෙනා සද්ධා සති ආදී පස් දෙනා අවදීන් තියාගන්න. ඕගොල්ලෝම ඕගොල්ලන්ගමයි ඉන්න. දැන් අද දවසේදී තරංගයක් තින්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට අයිති කෙනෙක් වෙනවද? මාර්යාගේ පැත්තට අයිති කෙනෙක් වෙනවද කියන එක ගැන මීමක් මේ තියෙන්නේ. එතකොට සිහිය නැතුව නුවණ නැතුව හිටියොත් අනිත් පැත්තට. දැන් මම මේ මට හරි පහසුයි මේ න්‍යාය. මොකද දැන් මේ පැත්තෙන් එන ගමන් ඔහේ කතා කර කර හිටියොත් මං ටක් ගාලා දන්නවා අරය අන්න මාරපාක්ෂික කෙනෙක් කියන එක. හොඳට මං දැන් ඊට පස්සේ අඳුරගත්ත හැකි අප්‍රමාදීව තනියම හරි ගොඩක් දෙනෙක් නේ තනියම හරි ඔය සක්මන් කර කර උත්සාහ කරන කොච්චුනතරය සත්පුරුෂ බුදුහාමුදුරන්ට ආදරේ තියෙන කෙනෙක් කියලා මට හිතින් දැනගත්ත හැකි. ඒ හින්දා අනිවාර්යෙන් මම එහෙමත් මනිනවමයි හවසටත් අහනවමයි දැන් හැමෝම විවේකයි දාන එනකලුත් උත්සාහවත් වෙලා බලන්න බුදුරජාණන් වහන්සේගේ පැත්තට අයිති කෙනෙක්ද මාර්යාගේ පැත්තට අයිති කෙනෙක්ද කාටද වැඩිපුර ආදරය කියලා බලමු අපි ඈ ඊට පස්සේ හවසට සමහර විටක රාහුල ස්වාමීන් වහන්සේ අභිධර්ම ටිකක් කියලා දෙන්න ඊට පස්සේ එකට විතර කටන පින්කම් ගැන පොඩ්ඩක් ටිකක් කතා කරගමු අපි දැනට ඉතින් ඒ වගේ වෙලාව ගණන් ගන්නෙ නෑ ඒ මොකක් හරි වැඩක් නිසා තනියම අනිත් වෙලාවල් හැම එකකදීම බලන් බැලිය යුතුයි ඒ කියන්නේ වැඩ කටයුත්තක් කෙරුවත් වැසිකිලි කැසිකිලි ගියත් මාර්යගේ මාර්යත් එක්ක යනවද බුදුරජාන් වහන්සේ ළඟින් යනවද කියන එක කරන්න පුළුවන් ඈ ආ බලමු එහෙනම් එහෙනම් හැමදෙනාම බලමුකෝ දවල් දාන වෙනකම් කොයි පැත්තකටද වැඩිපුර ඉන්න පුළුවන් කියලා ඒ ඉරියව්වේ ප්‍රශ්නයක් නැහැ මෙතන අපහසු වෙනවා ගල්තලා වුණත් කමක් නැහැ ඔය හැමතැනකටම දවල් දාන වෙනකම් හොඳයි එහෙනම්.